කාමයි ලෝකේ නයිසක් සහමාති සදාවන්ත සත්පුරුෂ කාර්මික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා සූත්‍ර දේශනාවකට සමන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ. අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකාවසෙන් තබා ගන්නට යෙදුනේ කුද්දක නිකායේ සූත්‍ර නිපාතේහි අටවෙනි වර්ගයේහි ගුහට්ට සූත්‍රය. මේ දේශනාව ඊ타මත්ම වැදගත් දේශනාවක් වන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා වටිනා ශ්‍රේෂ්ඨ සූත්‍රයක්. අපි ලෝකේ ජීවත් වෙනකොට මේ දේවල් අපට අසන්න ලැබෙනවා. ඒ අසන්න ලැබෙන දේවල් අතරින් වැඩි වශයෙන් අපේ කන් වලට යොමු වෙන්නේ අද සමාජයේ තුලින් ලෝභය, දේශය, මෝහය, මාන්නය වැනි අකුසල චේතනාවන් වලට ලක්විච්ච දේවල් තමයි අද ගාඩ් දෙනෙකුට අසන්ත ලැබෙන්නේ. යම් අවස්ථාවකදී ඒ දේවලින් වෙන් වෙලා තථාගතයන් වහන්සේ යම් ධර්මයක් විතරාගී ධර්මයක් දේශනා කළා නම් එවැනි ධර්මයක් ශ්‍රවණය කරන අවස්ථාවේදී ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන අයට පහළ වෙන්නේ කුසල් අනුමුණු. ඒ වගේම දහම් සිටිවිලි. ඒ වගේම දස පුණ්‍යක්ඛ්‍ය ආධර්මයක් වැඩෙන උතුම් මංගල කරුණකින් සම්මත වෙන වටිනා අවස්ථාවකට පත් වෙනවා තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාවේදී ශ්‍රද්ධාවන්ත අයට. ඒ ශ්‍රද්ධාවන්ත අය බොහොම ගෞරවයෙන් ශාන්තිනායකයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්මයේ දරා ගන්නවා. ඒ වගේම ධර්මයට අනුව ජීවිතය සකස් කර ගන්නවා. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. ඒක තමයි සම්බුද්ධ ශාසනයෙහි තියෙන උතුම්ම ප්‍රතිපදාව වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එනිසා මේ අවස්ථාවේ මේ සෑම කෙනෙක්ම එකතු පහදා වෙලා මේ වාගේ වටිනා සූත්‍රාන්ත දේශනාවකට සමන් දීලා බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා අනුසාරය මෙලව ජීවිතයක් සපවත් කර ගැනීම පිණිසත් පරලොව ජීවිතයක් සපවත් කර ගැනීම පිණිසත් පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගෙන ලෝකෝත්තර නිවනින් සැනසීමට පත් වීම පිණිසත් භාග්‍යවතුන් වහන්සේ අපට අවවාද අනුශාසනා කළා. අන්නේ අනුශාසනාවන් අපි සිහි කරලා ජීවිත හැඩගස්වා ගන්නවා නම් මෙලවත් ජීවිතය යහපත් වෙනවා, පරලොව ජීවිතයත් යහපත් වෙනවා. අවසානයේ පරම යහපත් භාවයකින් සසදෙන් මිදී ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න අපට වාසනා ශක්තිය උදා වෙනවා. අන්නේ උදා වෙන ධර්මයක් තමයි අපි සෑම මොහොතකම ශ්‍රවණය කරන්න. ඒ නිසා මේ අවස්ථාවට අපි මාත්‍රකා කරගත්ත මේ ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ දේශනාව දේශනා කරන්නට හේතු වුණේ කොසඹෑ නුවර උදේනි රජුරුවන්ගේ උයනට වැඩම කළ පින්ඩෝල භාරාද්වාද මහරහතන් වහන්සේ විවේක සුවය සඳහා රජතුමාගේ උයනට වැඩම කරලා සමාපatti සුවයෙන් වැඩ හිටියා. අන්නේ වැඩ හිටපු අවස්ථාවේ මේ උදේනි රජතුමා උයන්සිරි නරබණ්ඩ තමන්ගේ පිරිසත් සමග උයන්සිරි නරබණ්ඩ ගියා. විනෝද බීම පිණිස. විනෝද බීම පිණිස ගෙහින් උයන්සිරි නරබලා බීමත්කම වැඩි නිසා මේ රජතුමා එක දේවියෙක්ගේ කොළොක්වියේ ඉස්සට තියාගෙන නිදාගත්තා. අනෙක් අය කල්පනා කරා හැමතැනම විපරම් කරලා බලනකොට ස්වාමින් වහන්සේ නමක් ජීවේකව භාවනා කරනව දැක්කා. මේ අය ඔක්කොම එතෙන් එකතු වුණා. එකතු වුණාන් පස්සේ අර ස්වාමින් වහන්සේ සමාපත්තියෙන් නැගී හිටලා ඒ අයට අවවාද අනුශාසනා කරන්න පටන් ගත්තා. ඉතින් මේ පිරිස බොහෝම සන්තෝෂයෙන් සාදුකාර දෙදී ධර්ම ශ්‍රවණය කරනවා. අර රජුරෝ නිදාගෙන ඉන්න අර දේවියගේ උඩුකුවේ ඉන්න දේවිය කල්පනා කළා මට මේක නෑනේ. මේ අය ගිහින් බණ අහනවා. සාදුකාර දෙනවා. මට මේක මේ සිද්ධ කරගන්න නෑ කියලා දේශයක් පහල කරගත්තා. දේශයක් පහල කරගෙන කොහොම හරි රජුරු අවදි කළා. අවදි කරලා බලනකොට අර පිරිස නැහැ. ඒ වෙලාවේ අර දේවී කියා සිටිය අන්න ඔබතුමාගේ පිරිස අන්න ශ්‍රාව මේ ශ්‍රාවකෙක් ළඟට ගිහිල්ලා ධර්ම ශ්‍රවණය කරනවා නැත්නම් ධර්ම සාකච්ඡා කරනවා ඊවෙන් පස්සේ රජුරවන්ට තව ටිකක් කේන්ති ගියා. කේන්ති ගියන් පස්සේ රජුරව කල්පනා කළා කේන්ති පිට ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අසා සිටියා ඔබ වහන්සේ මොකක් නිසා මේ ස්ථානයට ආවද කියලා. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරපු පිරිස ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරපු පිරිස පද්දුරුවාමට නැගිටින්නේ නැහැ. ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරගෙන හිටියා. තව පිටසක් පද්දුර වෙනකොට නැගිට්ටා. පද්දුරවන්ට තවත් කේන්ති ගියා. ඊයන් පස්සේ ඇහුවා බොහන්සේ මේ මොකද්ද කරන්නේ මෙතන? මම විවේක සුවේ සඳහායි ආවේ. ඒ වෙලාවේ රජුරෝ අසා සිටියා. රජුරුවන්ගේ සිහි කල්පනාව එච්චර හොඳ නැහැ ඒ වෙලාවේ. කීවා විවේක සුවයෙන් මේ ඉස්තින් පිරිවරාගෙන මොකද්ද විවේකයේ ගත කරන්නේ කියලා ඇහුවා මේ මහරහතන් වහන්සේගෙන් අහන්නේ. මහරහතන් වහන්සේ නිස්සබ්ද වුණා. මේ වෙලාවේ මේ විවේකයේ ගැන දේශනා කරන්න අවස්ථාව තිබුණා. නමුත් දේශනා කළේ නැහැ. නිහඬ වුණා. නිහඬ වුණාන් පස්සේ රජුරවන්ට තවත් කේන්ද ගිහිල්ලා කල්පනා කළේ මොකද්ද? වෙන රජ කෙනෙක් නම් ඒ ස්වාමින් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා අනුශාසනා ලබා ගන්න. නමුත් රජුරවන්ටත් මේ අවස්ථාව ලබා ගන්න තිබුණා. නමුත් රජුරවන්ට මේ අවස්ථාවේ ඒ අදහස ගන්න බෑ. ඇයි බීමත්කම වැඩි නිසා ඒ වගේම කාම සංකල්පනා වැඩි නිසා ඒ අවස්ථාවේ ගන්න බැරි වුණා. ඒ අවස්ථාවේ සේවකෙකුට කියලා දිඹු කෝටයක් කඩාගත්තා. දිඹු කෝටයක් කඩාගෙන අර ස්වාමීන් වහන්සේට දාන්න. ඒ දිඹු කෝටය කඩනකොටම රජුරුවන්ගේ කණ්ඩ පටන් ගත්තා. කණ්ඩ පටන් ගත්තන් පස්සේ රජුරුවන් ඇඟ කසා දාමින් ඒක විසි කරා. විසි කරලා තවත් එකක් අරගෙන ස්වාමීන් වහන්සේගේ ඇඟට දාන්න සූදානම් වුණා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ රජුරුව මට මේ මේ ක්‍රියාව කළොත් අපාගත වෙනවා. එයි මහරහතන් වහන්සේ නමකුනේ. ඒ වෙලාවෙම ඒ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගී සිටලා පොළව පලාගෙන එතනින් අයින් වෙලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ ගන්ධ කුටියේ මතුවේ. මතුන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණාව සැලකලා. කරගනන් පස්සේ ඒ අන්නේ අවස්ථාවේ තමයි මේ සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ දේශනා කළ සූත්‍ර දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයෙන් දේශනා කරලා තියෙන්නේ කාමයන්ගේ කාමසත විඳින කෙනෙකුට මේ ලෝකේ ඕනම අකුසල බලවේගයකින් සිදුවෙන ක්‍රියාවන් කරන්න පුළුවන්. මෝහෙන් මුලා වෙලා කම්සත විදින අයට ධර්මයෙන් පිහිටක් ලබන්න බෑ කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කරමින් එදා වටිනා සූත්‍ර දේශනාවක් මෙතෙන්දී දේශනා කළා. මේ දේශනාවේ සඳහන් වෙන පරිදි මේ දේශනාවට අදාළ උතුම් ගාථාවකින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සත්ත්ව ගෝහායන් බහුනාභි ඡන්නෝ එවාගේම තිට්ඨං නරෝ මෝහානස්මින් පගාල්ලහෝ දුරේ කාමාහි තතාහි දෝසෝ කාමාහි ලෝකේ නහි සුප්පහාම ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්යන්ගේ මේ ශරීර නැමැති ගුහාවේ තියෙනවා රාගාදී කෙලෙස් ධර්ම. මන්නේ මේ කෙලෙස් ධර්මයන් ඉස්මතු වුණාම ඒ අය ඒ කාම කාංශප වින්දනය කරමින් ත්‍රිවිධ විවේකයෙන් වෙනස් මේ ඈත් වෙනවා කියන්නේ. ත්‍රිවිධ විවේකයෙන් ඈත් වෙනවා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන්ගෙන් ඈත් වෙනවා. කාය විවේකය, චිත්ත විවේකය හා උපදි විවේකය කියලා කොටස් තුනක් තියෙනවා. කාය විවේකයේ තියෙන්නේ සීලය. චිත්ත විවේකයේ තියෙන්නේ සමාධියයි. උපදි විවේකයේ තියෙන ප්‍රඥාවෙන්. එතකොට මෙන්න මේ තුනෙන් මේ කංශප විඳින අය සම්පූර්ණයෙන් දුරස්ත වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට වස්තුකාමයෙන් ක්ලේශකාමයෙන් දෙකෙහි යෙදී වාසය කරන කෙනා හැම වෙලෙම කල්පනා කරනවා අතීතයේත් මම මේ කංශප විඳලා තියෙනවා. අනාගතයේත් මම මේ කංශප විඳිනවා අනාගතයේත්. මේවා වින්දනය කරමි. කියලා වර්තමාන ජීවිතයේ තවත් අංශප වින්දනය කරනවා. වින්දනය කරන්න කරන්න මේ ඒ අයගේ సంతානෙහි ඇති වෙන්නේ දුක. දුකෙන් තමයි කවදා හරි දුකෙන් මිදෙන්න තියෙන්නේ. ඒ කියන්නේ කම්සප වින්දනය කරන අයට පංච නීවරණ බහුලයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ පහ බහුලයි. ඒ බහුල කෙනාට සිල් ලකින්න හිතෙන්නේ නැහැ. භාවනා කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් විදර්ශනා නුවණක් වඩන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අය බොහෝම දුකසේ තමයි සංසාර ගමනෙන් අත මිදෙන්නේ. ඊළඟට කංශප වින්දනය කරන අය හැම අවස්ථාවෙදීම ක්ලේශ කර්මය ක්ලේශ කර්මයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ වස්තුකාම, ක්ලේශකාම කියන මෙන්න මේ වගේ පිළිලා ඉන්නේ. ඒ කියන්නේ හැම වෙලෙම කල්පනා කරන්නේ ඇහැ පිනවන්න. හැම වෙලෙම කල්පනා කරන්නේ කන පිනවන්න. හැම වෙලෙම කල්පනා කරන්නේ නාසය පිනවන්න. ඒ වගේම දිව පිනවන්න. ශරීරය පිනවන්න, හිත පිනවන්න. මේ පිනවන්නේ හැම දෙයකින්ම මේ පංචකාම සම්පත් කියන්නේ තෘෂ්ණාවෙන් යුක්ත ආශාවෙන් යුක්ත අරමුණු වලින් මේ අය පිරීලා කාලය ගත කරන්නේ. ඒ කාලය ගත කරන කෙනා බුද්ධ වචනයට කැමති නැහැ. බුද්ධ වචනේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන අර කාමාදී ක්ලේශ ධර්මයන් කෙරෙහි කාලය ගත කරනවා අනුවණකමින් බොහෝම දුකසේ එවාගේම මරණයකට ආසන්න දුක් විඳින්මින් කාලය ගත කරනවා. නමුත් කාම ආසාවෙන් අයින් වෙන්නේ නැහැ. එච්චරකට දුකක් වින්දනය කරනවා. ඔය කංශ ප්‍රවින්දනය කරන අය ඒ වාගේ ඇලි ගලි වාසය කරලාට මරණයට ආසන්න දුකක් විඳිනවා. නමුත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ මොකද අර පංචකාමයෙන් ඇලි ගලි වාසය කරන නිසා. අර රජුරවණ්ඩත් තුනේ ඒකයි. අර නියම හැටියට අර ස්වාමීන් වහන්සේ දකිනකොට සී කල්පනාවෙන් ඒ රත්නත්‍රයේ ගුණ සිහි කරගෙන මේ ඒ අවස්ථාවේ ස්වාමින් වහන්සේට ගරු සත්කාරයන් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වෙලාවේ එතන හිටිය අර දෙවිවරු කියා සිටියා වෙන රජ කෙනෙක් නම් ස්වාමින් වහන්සේ ළමක් දකිනකොට උපස්ථාන කරනවා. අපේ රජ්‍යරුව දිමිටි දිමිගෝටයක් ගෙනාවේ. කියලා හිතෙන්දි මේ කියා සිටියා. රජුරවන්ට බොහෝම ලැජ්ජා වුණා. ලැජ්ජා වෙලා කල්පනා කළා කල්පනා කරලා අර වියන් පල්ලකින් යවුවා ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ වෙනදත් මේ ස්ථානෙට එනවද කියලා. ඒ වාගේ වියන් පල්ලක් කීවා දේවයන් වහන්සේ වෙන අවස්ථාවෙත් මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ භාවනා කටයුතු වලදී සමාපatti සුවේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේ කියා සිටිය ආයෙත් આવොත් එහෙම මට කියන්න කියලා. ඉතින් අන්න ඒ වාගේ අර සිහි කල්පනාව නැති යන අවස්ථාවන් තියෙන්නේ කාම අදහස් ඉස්මතු වෙන කෙනාට නිසියාකාර සිහිනුවන දැනට සුදුසු නුවණින් කල්පනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති නිසා බොහොම දුකසේ තමයි සැප කම්සත වින්දනයක දෙමින් සැප වින්දට මානසික සුවයකින් නෙවෙයි මානසික වේදනාවකින් තමයි කාලය ගත කරන්නේ ගොඩක් දෙනෙක්. අන්න ඒ වගේ කාලය ගත කරන කෙනෙකුට අර කාය විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ කියන එක ලබන්න පුළුවන් කමක් නැහැ. ඒක සාසනයෙන් ගොඩාක් දුරස්තව වාසය කරන්නේ. අන්නේ වාසය කරගෙන කාලය ගත කරන කෙනා හැම වෙලෙම ඒ කර්මාදී හේෂ ධර්මයන්ගෙන් වාසය කරනකොට දිගටම පවත්වාගෙන යනකොට යම් අවස්ථාවකදී මේ කාමයන්ගේ ආදීනව විසම බව තේරෙනවා. දැන් මං කොච්චර ඇහැ පිනෙව්වත්, කන පිනෙව්වත්, නාසය පිනෙව්වත්, දිව පිනෙව්වත්, ශරීරය පිනෙව්වත්, හිත පිනෙව්වත් මට මෙන්න මේ වගේ ආදීනව ලැබෙනවා මිසක් ආනිසංස ඵලයක් නිසි ආකාරව ලැබෙන්නේ නැහැ කියන එක යම් අවස්ථාවකදී අර ආදීනව මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ ආදීනව මතුවෙන්න පටන් ගන්නකොට කල්පනා වෙනවා මෙන්න මේ වෑගෙන් වෙන් වෙලා මට කවදා හරි කාලය ගත කරන්න තියෙනවා නම් හොඳයි කියලා අර කාමාදී ක්ලේශ ධර්මයන්ගෙන් වෙන් වෙලා කටයුතු කරන්න ඕනේ කියන නුවණස පහළ වෙනවා. අන්නේ නුවණස පහළ වෙනකොට අය දුස්චරිතාදී කාම හැඟීම් වලින් යුක්තව කරපු අකුසල චේතනාවල ආදීනව දැකලා කල්පනා කරනවා සුචරිත ධර්මවල දෙදී වාසය කරන්න ඕන කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව සුචරිත ධර්මයේ වාසය කළා නම් ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී වාසය කරන්න ඕනේ කියන අදහසක් පහළ වෙනවා. මේ අදහස පහළ වෙනකොට ත්‍රිවිධ ශික්ෂාව කියලා මෙතන සඳහන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙකුට අන්න අර දුරස්ත වුණ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මේ අවස්ථා තුන ලං වෙනවා. දැන් සීලාදී ප්‍රතිපatti ගුණධර්මයක් ආරක්ෂා කරන කෙනාට කාය විවේකයේ තියෙන. කාය විවේකය කියලා කියන්නේ මේ සැප සම්පත් ඉන්දනය කරමින් වැඩක් නැතුව නිකං කාලයකට කිදීම නෙමෙයි. කාය විවේකය කියන්නේ කයෙන් වචනයෙන් කරන ක්‍රියාවලින් අපේ සිතට පීඩාවක් එන්නේ නැතුව විපාක වාරයක් ලබන්න තියෙන අවස්ථාවට කියනවා කාය විවේකී කියලා. දැන් අපි ශීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයන් ආරක්ෂා කරනකොට යම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේසු මිච්ඡාචාර කියන මේ වැරදි වලවල යෙදෙනවා. මෙදී වාසය කරනකොට අපට අනාගත සංසාරයේදී මේ විදිහේ දුක් විපාකයන් වලට මුහුණ දෙනවා කායික වශයෙන්. එතකොට කායට විවේකයක් නෑ, කායට දුක් දෙනවා. එතකොට අපි ප්‍රාණඝාත අදත්තාදාන කාමීස මිත්‍යාචාර කියන වැරදි වලින් වෙන් වෙලා වාසය කරනවා නම් සීලාදී ප්‍රතිපත්ති ගුණධර්මයක යෙදී වාසය කරනවා නම් සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන මාර්ගාංග තුන වැඩෙනවා. ඒ වඩනසී වැඩෙන නිසා ඒවෙන් එන විපාක වලින් අපට කයට දුක් දෙන්නේ නැතුව විපාක වාරය ලබාගෙන සුවසේ ජීවත් වීමට වාසනා ශක්තිය සසර දී ලැබෙනවා. අන්නේ ලැබෙන නිසා කාය විවේකයෙන් කාලය ගත කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ වගේම චිත්ත විවේකය කියලා කියන්නේ සිතේ සමාධියක් උපදවාගත් අවස්ථාව. චිත්ත විවේකය කියලා කියන්නේ මෙතන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් හිත මුදවාගත් අවස්ථාව. දැන් අපිට අර වගේ කාමච්ඡන්ද අරමුණු, ව්‍යාපාද අරමුණු කියන්නේ නොයේක් ලෝකයේ තියෙන දේවල් ගැන ආශාව ඇති වෙනවනේ. ඒ ආශාවක් ඇති වෙනකොට අපිට හිතට විවේකයක් තියෙනවා. විවේකයක් නැහැ. හැම වෙලෙම ඇහැ කන නාසය පංචේන්ද්‍රයන් පිනවපිනවා කොච්චර පිනෙව්වත් මදි. ඒකෙන් විවේකයක් ලබන්න බෑ. අන්න ඒ නිසා ඒකෙන් වෙන් වෙන්න ඕනේ. ඊළඟට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම මේ ඔක්කොම හිතට එනවා. හිතනකොට හිතට විවේකයක් තියෙනවද? නැහැ. එතකොට ඒවෙන් වෙන් වෙන්න ඕනේ. ඊළඟට කායික හා මානසික වශයෙන් පවතින තීන මිද්ද. චිත්ත සංප්‍රයුක්ත ධර්මයන්ගේ මැලිකම. මේ මැලිකම තියෙන කෙනාට හොඳ අදහස් ඉස්මතු කරගන්න බෑ. එතකොට විවේකයක් ඇත්තේ නැහැ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ඊළඟට මොනවා කළත් සමහර වෙලාවට Tamand කුකුසක් එනවා. සංකාවක් එනවා. කුකුසක් එනවා මම මෙච්චර කාලයක් නරක වැඩ කළා හොඳ වැඩ කළේ නැහැ. මට කරන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. මේ පසුතැවෙන අවස්ථා තියෙනවා. දැන් ඊළඟට විචි බුද්ධ ආදී අටතෙන්හි සැකය ඇති වෙනවා. අන්න ඒ වාගේ පංච නීවරණයන්ගෙන් සිතද විවේකයක් නැහැ. මේ නීවරණයන් බහුලායට ඒ විවේකයක් ඇත්තේ නැහැ. දැන් භාවනා අරමුණක සිත යොමු කරලා චිත්ත සමාධියක් උපදවා ගන්නවා. ඒ උපදවාගත්ත සමාධියට කියනවා පළමුවෙන්ම භාවනා අරමුණක් හිතට ගත්තාම ඒ අරමුණට කියනවා පරිකර්ම සමාධිය කියලා. බුදු ගුණයක් හෝ මෛත්‍රිය හෝ අසුභ මරණ සති හෝ මොනවා හරි දස අසුභ දස කසින දස අනුස්සති ආදී 40 කර්මස්ථානයන්ගෙන් ඕනම කර්මස්ථානයක් Tamange හිතට අරමුණු කරගත්තා නම් ඒ අරමුණු කරගත්ත වෙලාවේ පරිකර්ම සමාධිය. ඒ කියන්නේ බාහිර අරමුණු ඔක්කොගේම වෙන් වෙලා ඒ භාවනා අරමුණට සිත එමු වීම. අන්නේ යොමු වෙන වෙලාවේදී අපිට බාහිර අරමුණු වලින් සිත වෙන් වෙන නිසා චිත්ත විවේකී තියෙනවා. ඊළඟට මේ පංච නීවරණයන් යටපත් කරලා අපේ සිතේ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව දිනු කළා නම් ඒ දිනු කළ වෙලාවේ පංච නීවරණයන්ගෙන් හිත මුදවාගෙන චිත්ත විවේකය ලබනවා. තවත් ඒක සස්තමත් කරන ගන්නවා නම් තවත් ඉදිරියට භාවනා මනසිකාරය කරලා අර්පණා සමාධියකින් චිත්ත විවේකී ගන්න. ඒ කියන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන වලට සමා සමවැදිලා චිත්ත විවේකී ගන්න. එතකොට විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන සමාධිය ලැබෙනවා. අන්නේ ලබන වෙලාවේ චිත්ත විවේකී ලැබෙනවා. අන්න ඒ වගේ චිත්ත විවේකයක් අපි ලබනවා. ඊළඟට ප්‍රඥාවෙන් යුක්තව කාලය ගත කරනවා නම් අපි සෑම අවස්ථාවකදීම විපස්සනාවට අනුකූලව අරමුණු ගන්න පුරුදු වෙනවා. මේ අරමුණු ගන්න පුරුදු වෙනකොට ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට විදර්ශනා ඥාන සම්ප්‍රයුක්ත කුසල අරමුණක් මුදුන්පත් වෙනකොට මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය හිතට නැගෙනවා. හිතට නැගෙනකොට අර මගේ මමත්වයේ තියෙන අරමුණු වලින් Tamange සිත මිදෙනවා. ඒ මිදීමෙන් මම මගේ කියන හැඟීමෙන් අපේ හිතට ඇති වෙන බරක් තියෙනවනේ. අන්නේ බරෙන් සම්පූර්ණයෙන් අපේ හිත නිදහස් වෙනවා. ඒකට කියනවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා. ඒ අවස්ථා තුනක් තියෙනවා. ඒක ලෞකික ජීවිතයේ ලැබෙන ප්‍රඥාව ලැබෙන අවස්ථා තුන. අන්නේ අවස්ථා තුන දිනු කරගන්න ඕනේ කියන අදහසක් පහළ වෙනවා අර කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න ඕනේ කියපු අයට. කාම වස්තු වල ඉන්න අයට ඒක දැනෙන්නේ නැහැ. කාම වස්තුන්ගෙන් වෙන් වෙන්න ඕනේ කියන එකනට තියෙන්නේ අර සීද ශික්ෂාවක් සමාදන් වෙලා වාසය කරන්න ඕනේ කියලා හිතෙනවනේ. කාමයන්ගේ ආදීනව දැකලා දැකලා දැකලා දුක් විඳලා ඒවෙන් විපාක විඳලා ඊළඟට කල්පනා කරන මේකෙන් මිදෙන්න ඕනේ. මිදෙන්න නම් අර ත්‍රිවිධ ශික්ෂාවේදී වාසය කරන්න ඕනේ. ඒ වාසය කිරීම තමයි මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් සඳහන් කරන්නේ. සඳහන් කරනකොට කාය විවේකයේ සීලයෙන් ඇති වෙනවා. ඒ සීලයෙන් ඇති වෙන්න නම් අපි සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව කියන මාර්ගාංග තුනෙන් අපේ ජීවිතය පවත්වන්න ඕනේ. ඊළඟට චිත්ත විවේකය ලැබෙනවා නම් අන්නේ චිත්ත විවේකයක් අපේ සිතට ලොකු ශක්තියක් ලබා දෙනවා. අන්නේ ලබා දෙන උතුම් කුසල ශක්තිය මුදුන්පත් කරගන්න සම්මා ව්‍යායාමයෙන් හා සම්මා සමාධියෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාවෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙකෙන් ප්‍රඥාව දියුණු කරගන්න ලැබෙනවා. මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී වාසය කරන කෙනාට අර කාම වස්තුන්ගෙන් අයින් වෙන්න පුළුවන්. අන්නේ අයින් වේලා වාසය කරන කෙනා කාම වස්තුන් කෙරෙහි සිත පිනවන්නේ නැහැ. පිළවන්නේ නැති උපමාවක් වශයෙන් පෙන්눔 කළේ භාග්‍යවතුන් වහන්සේ දැන් අපි හොඳ වතුර පිරිච්චි ටැංකියක හෝ එහෙම නැත්නම් කලක හෝ පොකුණක හෝ ඒ ඉන්න මාළුවෝ බොහොම ප්‍රීතියෙන් කාලය ගත කරනවා වතුර පිළිලා වැඩි වෙනකොට පීන පීන සෙල්ලම් කරනවා යම් දවසකදී ඔය වතුර ටික ටිකෙන් ටික ටිකෙන් ටික හිඳෙනවා හිඳිලා පීනන්න බැරි වෙන්න තරමට හිදෙනවා. හිදෙනකොට අර මාළුවන්ට ක්‍රීඩා කරන්න බෑ. අන්නේ ක්‍රීඩා කරන්න බැරි අය වගේ තමයි අර ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී වාසය කරන අය අර පස්පම් සැපත මේ ආදීනව දකිනවා ආදීනව දැකලා අර වතුර හිඳිච්චි ඒ පොකුණක මාළුවන් සෙල්ලම් කරන්න බෑ වගේ මේ කාමයන්ගේ ආදීනව දැකදක අර ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී වාසය කරනවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ ධර්ම වල යෙදී වාසය කරනවා. අන්න ඒ වාසය කරනකොට ඒ අයට පුළුවන් ශක්තියක් ලැබෙනවා අර මුලින් කියා වගේම කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් උපදි විවේකයෙන් කාලය ගත කරන්න ලැබෙන. ඒ ලැබෙනකොට අපේ පාරමී ශක්තිය දිනු වෙනවා. මෙලව ජීවිතයේ කෙරෙහිවත් පරලොව ජීවිතයේ කෙරෙහිවත් ඇලීමකින් තොරව කාලය ගත කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙනවා. අන්නේ වාසනා ගුණයේදී භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ ඒ දේශනා කළා අර ත්‍රිවිධ පරිඥා තුන. පරිඥා තුන කියලා කියන්නේ දැන් අපි ලෞකික ජීවිතයක් ගත කරමින් ජීවිතය සපවත් කරගෙන කාලය ගත කරනවා. ඒ කාලය ගත කරනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පාරමී ගුණයක් බලාපොරොත්තු වෙන ශාසනික කටයුතු සිදු කරන ලෞකික ජීවිතයක් ගත කරන අයට ලෞකික ජීවිතයේ සහපතට හරවා ගන්න නම් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව මේ දිට්ඨියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ලෞකික ජීවිතයක් ගත කරනකොට ඒ ඒ ලෞකික ජීවිතයේදී ඒ සියල්ල යුතුයකම් කොටස ඉෂ්ට කරමින් කර්මඵල විශ්වාසයෙන් තමන් ජීවත් වෙන්නට ඕනේ සම්මා දිට්ඨි ප්‍රඥාවෙන්. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ලෞකික ජීවිතයටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සමානයි. ඊළඟට ඒක වැඩිදුරට පවත්නකොට තමයි නෙක්ඛම්මේට බර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම ගැඹුරෙන් යෙදී වාසය කරන්නේ. දැන් සීලාදී ප්‍රතිපත්ති ගුණධර්ම වල යෙදෙනකොට අර කම් වස්තු ඔක්කොගේම අපි වෙන් වෙනවා. දැන් පොයේට අට සිල් ගන්නවා, දස සිල් ගන්නවා. ඒ වගේම යම් කිසි අවස්ථාවකදී යම් තැනකට ගිහින් භාවනා යෝගීව කාලය ගත කරනවා. එතකොට අපි සිතට පුරුදු කරන්නේ සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි. එතකොට මේ සීලය, සමාධිය, ප්‍රඥාව දිනු කරනකොට අර කාම වස්තුන්ගෙන් අපි වෙන් වෙලා වාසය කරන්නේ. අන්නේ වෙන් වෙලා වාසය කරනකොට අර ත්‍රිවිධ විවේකය ත්‍රිවිධ ශික්ෂාව තුලින් අපි ලබනවා. එහෙම ලබනකොට භාග්‍යතුන් වහන්සේ පෙන්눔 කළා ඥාත පරිඥා, තීර්ණ පරිඥා, සහාන පරිඥා කියලා අවස්ථා තුනක්. මේ අවස්ථා තුන තියෙන්නේ ලෞකික ජීවිතයක විදර්ශනා නුවණින් ලබන ප්‍රඥා තුනක් තියෙනවා. අන්නේ ප්‍රඥා තුනෙන් යුක්තව වාසය කරන කෙනාට මේ පංචකාම සම්පatti වින්දනය කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ ආදීන හොඳට නුවණින් බලනවා. දැන් නුවණින් බලනවා කියනකොට දැන් අර පංචකාම වස්තුන්ගෙන් කාලය ගත කරන කෙනා හැම වෙලෙම බැලුවේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න, හිත පිනවන්නනේ. ඒ පිනවන්න ගිහිල්ලා තමන්ගේ අර කාය කර්ම, පචේ කර්ම, මනෝ කර්ම ඔක්කොම දුෂ්චරිත භාවයට පත් කරගෙන සිහිනුවන නැතුව කාලය ගත කරමින් දුක්ඛිත ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා ගන්නවා සසර දික් කරගන්න හේතු වෙන ආකාරය. ඒවැ ආදීනව දකපු කෙනා කල්පනා කරනවා ඒවෙන් වෙන් වෙලා සුචරිත ධර්මයේ යෙදিলা ධර්මානුධර්ම ප්‍රතිපත්තියක යෙදී භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිශික්ෂාවේ යෙදී මෙන්න මේ පරිඥා තුන අවබෝධ කරගන්න හේතු වෙන ආකාරයෙන් මේ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණේ අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ කියන අදහස ඇති කරගන්න. ඒ කියන්නේ අපි ලෝකේ ජීවත් වෙනකොට අපේ තියෙනවා හැම දෙයකම ස්වභාවික ලක්ෂණයක්. අන්නේ ස්වභාවික ලක්ෂණේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපිට පාජ්‍යතුන් වහන්සේ දේශනා කළා සම්මුති සත්‍ය වශයෙන් සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් තියෙනවා කියලා. පරමාර්ථ වශයෙන් දේශනා කළා සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියලා. එතකොට මේ දෙකම සත්‍ය දෙකක්. සම්මුතියක් සත්‍යයක්, පරමාර්ථයක් සත්‍යයක්. ඔය දෙකම අපට ඕනේ. දැන් සමහර අය සම්මුතිය විතරක් අල්ලා ගන්නවා පරමාර්ථය අතාරින්න. සමහර අය පරමාර්ථය අල්ලා ගන්නවා සම්මුතිය අයින් කරනවා. එහෙම ගියොත් අපේ හිතට ලොකු පීඩාවක්. ශාසන ධර්මය අනුව කල්පනා කළොත් අපට සම්මුතියක් ඕන පරමාර්ථයක් ඕන. සම්මුතියේ පිහිටලා තමයි පරමාර්ථ අවබෝධය ඇති කරගන්නේ. අන්නේ ඇති කරගන්න නම් අපේ පැවැත්ම සම්පූර්ණයෙන් පවතින්නේ සම්මුතිය මත. සම්මුතිය මත තමයි අපේ පැවැත්ම සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ සම්මුතියේ ඉඳලානේ අපි යුතුයකම් කොටස ඉෂ්ට කරන්නේ. සෑම යුතුයකම් කොටසක්ම ඉෂ්ට කරන්නේ සම්මුතියේ ඉඳලා. දැන් මව්පියන් දීතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. දරුවන් දීතුකම් ඉෂ්ට කරන්න තියෙනවා. සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන්ට ශාසනයට සමාජයට සෑම දෙයකටම සමාජ මට්ටමේ කළ යුතු සියලුම චාරිත්‍ර වාදිත්‍ය සිරිත් පිරිත් පුරුදු කරන්නේ අපි සම්මුතියේ පිහිටලා. අන්නේ සම්මුතියේ පිහිටලා කටයුතු කරන අතර පරමාර්ථ වශයෙන් අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ විදර්ශනා සම්ප්‍රයුක්ත අරමුණක්. අන්න එතකොට අර අරමුණු කෙරෙහි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. අර ත්‍රිවිධ ශික්ෂාවෙන් යෙදී වාසය කරන කෙනා අර පලිඤ්ඤා තුනෙන් අරමුණු ගන්න කෙනා කුස්නා දෘෂ්ටි දෙකට රැටෙන්නේ නැහැ. කුස්නාවටපත් වෙත් නැහැ, දෘෂ්ටියක් ගන්නෙත් නැහැ. ඒ ගන්නෙ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් කාලය ගත කරනවා. අන්නේ ගත කරන්න පුළුවන් වාසනා ගුණයක් තියෙන බව භාග්‍යතුන් වහන්සේ මෙතනින් පැහැදිලි කරා. එතකොට මෙතෙන්දී පෙන්වුම් කළේ ඥාත පරිඥා. ඥාත පරිඥා කියලා කියන්නේ යම් කිසි දෙයක ස්වභාව ලක්ෂණය. දැන් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා සම්මුති සත්‍ය වගේම පරමාර්ථ සත්‍යය. දැන් පරමාර්ථ සත්‍ය වශයෙන් ගන්නකොට නාම රූප. ඒ වගේම ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, පටිච්ච සමුප්පාදය. ඊළඟට සූවිසි ප්‍රත්‍යය මේවා ඔක්කොම පරමාර්ථ ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුව අපි නුවණින් කල්පනා කරලා බලන්න ඕන මේක මේ ධර්මයන්ගේ තියෙන ස්වභාව ලක්ෂණ. දැන් සම්මුතියක් වශයෙන් ගන්නකොට අපි සත්‍යයේ පුද්ගලයෙක් කියලා කියනවා. පරමාර්ථ වශයෙන් අපි ගන්නකොට කියනවා මම කියලා කෙනෙක් නැහැ මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු ටිකක් එකතු වෙලා හැදිච්ච ශරීරයක් කියලා. නමුත් අපි අවබෝධයෙන් ගන්නකොට මෙන්න මේ සතර ධාතුන් වල තියෙන ස්වභාව ලක්ෂණය අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්නවා නම් අන්න අර සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් කුස්නා දෘෂ්ටි දෙකට වැටිලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි නියම ධර්මයේ පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන තියෙන්නේ. අන්න එතකොට මෙතන ඥාත පරිඥා කියලා කියන්නේ මෙන්න මේ රූප ධර්ම වල. දැන් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ස්කන්ධ පහක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධ පහේ තියෙන ස්වභාව ලක්ෂණය <coughs> භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර ධාතුන්ගේ ස්වභාව ලක්ෂණය පැහැදිලි කළා. දැන් පඨවි කියලා කියන්නේ කබ්බ ස්වභාවය. ඊළඟට ආපෝ කියලා කියන්නේ වැగిදෙන ස්වභාවය. තේජෝ කියලා කියන්නේ සීත උෂ්ණ දෙක. වායෝ කියලා කියන්නේ සෙලවෙන පිම්බෙන ගතිය. එතකොට මෙන්න මේ ගති ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපේ ශරීරයක තියෙනවා. දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ සතර ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් නම් පඨවි ධාතුවේ ලක්ෂණ තියෙනවා හයක්. තද ගතිය, මුරුදු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, කළු ගතිය කියලා මෙන්න මේ හයක් තියෙනවා. ස්වභාව ලක්ෂණ හයක්. මෙන්න මේ ස්වභාව ලක්ෂණ හය තියෙන්නේ අපේ ශරීරයේ. එක වෙලාවකට ඕවා මතුවෙනවා භාවනා කරනකොට. අපි එනකොට මෙන්න මේ කයේ තියෙන පටවි ධාතුවේ තියෙන ස්වභාවය කියලා අපි තේරුම් ගන්නවා. එක වෙලාවකට අපේ ශරීරය වැగిරෙන ස්වභාවය තියෙනවා. ඇලෙන ස්වභාවය තියෙනවා. මේ දෙකම තියෙනවා. ඒකට ඇලෙන ස්වභාවය කියලා කියන්නේ අපේ ශරීරයේ දේ වෙන්නේ නැතුව හිර වෙලා තියෙනවා. දැන් අපේ ශරීරයේ ඇට සැකිල්ල තියෙනවා. මේ ඇට සැකිල්ල හිර වෙලා තියෙන්නේ නහරවලින්. නහර හිල වෙලා තියෙන්නේ මස් වලින්. මස් හිල වෙලා තියෙන්නේ හැමෙන්. වැටෙන්නේ නැන්නේ. මේක හැදිලා තියෙන්නේ කොහොමද? වැටෙන්නේ නැතුව තියෙන්නේ අර ආපෝදාත්මේ ස්වභාව ලක්ෂණය. ඊළඟට සීත උෂ්ණ දෙක ශරීරයේ තියෙනවා. එක වෙලාවට සීතලයි එක වෙලාවට උෂ්ණයි. ඒ සීත උෂ්ණ දෙකෙන් තමයි පවතින්නේ. ඒකට වායු ධාතුවේ ආස්වාද ප්‍රාස්වාස වායු ධාතුව නිසා අපි ජීවිත ශක්තියක් විතර උපදවනවා. අන්න ඒ වාගේ ශක්තිය ස්වභාව ලක්ෂණයට හිත යොමු කරපුවාම අපේ මේ ස්වභාව ලක්ෂණයක් හිතේ ශරීරයේ තියෙනවා මිසක් සත්‍යයක් පුද්ගලෙක් නැහැ. මේවා හේතු ධර්මයන්ගෙන් හටගන්න ස්වභාවයෙන් පවතින දේවල් කියලා නුවණින් දැනගන්න. ඊළඟට දැන් අපි රූප වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් අපි හිත කියනවා. දැන් මෙතන තියෙන්නේ පංචස්කන්ධයක්. සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා. එතකොට සත්‍යයේ පුද්ගලයෙක් නැත්තම් මෙතන පංචස්කන්ධයක් තියෙනවා නම් අපි රූප ධර්මයක් වශයෙන් අරමුණු කරමු. මේ රූපයේ තියෙන ස්වභාව ලක්ෂණේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුප්පන ලක්ෂණය. කුප්පන ලක්ෂණය කියලා කියන්නේ හැම වෙලෙම මේ ශරීරයේ මොකද වෙන්නේ? ශරීරයක් ගානේ බිඳෙනවා. බිඳ බිඳ යනවා. වෙනස් වෙනවා. බිඳ බිඳ යන ස්වභාවය ලෝකයේ තියෙන හැම දෙයකම ඔය බිඳින ස්වභාවය තියෙනවා. නමුත් අපේ නුවණට වැටෙන්නේ නැහැ. සත්‍යයේ පුද්ගලයෙක් ගත්තොත් වැටෙන්නේ නැහැ. පරමාර්ථ වශයෙන් රූපයට හිත එමුකොළොත් වැටෙනවා. අන්නේ වැටෙන රූපය කියලා කියන්නේ මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුන්ගේ ස්වභාවය. ඊළඟට රූපය කියන්නේ මේ බිඳෙන ස්වභාවය. වේදනාව කියන්නේ විඳීම. සංඥාව කියන්නේ ඇඳින ගැනීම. සංස්කාර කියන්නේ සකස් කිරීම. විඥානය කියන්නේ අරමුණු ගැනීම හා අරමුණු දැනීම. ඉතින් මෙන්න මේ කොටස් වශයෙන් බෙදීමට කියනවා ඥාත පරිඥා කියලා. ඊළඟට තීර්ණී තීර්ණ පඤ්ඤා පරිඥා. ඒ කියලා කියන්නේ මේ සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්මකින් ත්‍රිලක්ෂණයට අරමුණු වෙනවා. මේ සියලු දේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අරමුණ වෙනවා. අන්නේ අරමුණු වෙනකොට තමන්ගේ සිතට ලොකු ශක්තියක් ලැබෙනවා. ඊළඟට පහාන පරිඥා පරිඥා කියලා කියන්නේ ඒක ධර්ම දැන් නෙක්ඛම්මයේ පුරනකොට කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා. අව්‍යාපාදයේ පුරනකොට ව්‍යාපාදේ නැති වෙනවා. ඒක තමයි මෛත්‍රී වඩනකොට තරහ නැති වෙලා යනවා. ඊළඟට කටි හිතට භාවනා කරනකොට ආලෝක සංඥා වෙනවා. ඊන මිද්දේ දුරු වෙනවා. ඊළඟට අවිච්ඡේපය දුරු වෙනවා. ඒ කියන්නේ හිතේ එකඟත්වයේ ඇති වෙනකොට උද්දච්චය දුරු වෙනවා. ඊළඟට ධම්මවත්තානේ එනකොට විචිකිච්ඡාව දුරු වෙනවා. අන්න ඒකට කියනවා පහාන පරිඥා කියලා. අන්න ඒ වගේ සෑම ධර්මයකම තියෙන මේ පරමාර්ථ ධර්මයන් සිතට එමු එනකොට මෙතන සත්පුද්ගල ආත්මයෙන් තොරව තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් තොරව සත්‍යයේ ජීවිතය වටිනා අර්ථයෙන් යුක්ත ජීවිතයක් බවට පත් වෙනවා මෙලව ජීවිතය ඇලෙන්නෙත් නෑ පරලෝක ජීවිතය ඇලෙන්නෙත් නෑ අන්නේ ස්වභාවයකින් කාලය ගතකරනද වාසනා ශක්තිය උදා වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා එතකොට අර කාමච්ඡන්දාදී අරමුණු වලින් චිත පීඩාවටපත් වෙන්නේ නැහැ. අර උදේටි රජුරවඬු වුණාගේ මේ අවස්ථාවට සුදුසු නුවණ පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සුදුසු නුවණ පහළ කරගන්න නම් මේ වාගේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන ශාසනික හැඟීම් ඉස්මතු කරගෙන වටිනා පුණ්‍ය ශක්තියක් දිනු කරගන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්ම වල යෙදෙන්න ඕනේ. යෙදෙනවා කියන්නේ ත්‍රිවිධ ශික්ෂාවේ යෙදී වාසය කරන්න ඕන. ත්‍රිවිධ ශික්ෂාව කියලා කියන්නේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙනවා නම් එතන කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන අවස්ථා තුන තියෙනවා. අන්න එතකොට අර ඥාත පරිඥා කියන ආකාරය අනුව පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණයේ තුලින් මෙලව ජීවිතය ඇලීමක් නැතුව, ගැටීමක් නැතුව පරලොව ජීවිතවල ඇලීමක් ගැටීමක් නැතුව හේතුඵල ධර්මයේ සිටේ ඇති කරගෙන උතුම් කුසල් අරමුණු දිනු කරගෙන පාරමී ශක්තියක් මුදුන්පත් කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ එදා ඒ පින්ඩෝල බාලද්වාද මහරහතන් වහන්සේට කරුණ පැහැදිලි කළා. එතන රහත් වෙන්න වාසනා ශක්තිය ඇති කෙනෙක් හිටියේ නෑ භාග්‍යතුන් වහන්සේ විතරයි හිටියේ. ඒ අර උදේනි රජුරුවන්ගේ කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කළා. අන්න එතන ධර්ම දේශනා කළා රහත් කරන්න පුළුවන් වාසනාවක් ඇති කෙනෙක් හිටියේ නෑ භාරද්වාජ ස්වාමීන් වහන්සේත් සාතන් වහන්සේ නමක් කර්ම පැහැදිලි කිරීම පමණයි එතන භාග්‍යතුන් වහන්සේ කළේ අන්න ඒ වැකිලේ මේ කාමයේ ආදීනව සලකලා නෙක්ඛම් මේ ආනිසංශ සිහි කරලා අර ඥාත පරිඥා තීර්ණ පඤ්ඤා පරිඥා ප්‍රහාණ පරිඥා කියන ධර්මයට අනුව සෞඛ්‍ය ජීවිතයේ ප්‍රඥා තුලින් යුක්තව වාසය කරනවා නම් මෙලව පරලොව දෙකේ ඇලෙන්නේ ගැලෙන්නේ මුටා වෙන්නේ නැතුව සුවසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නිර්වාණ අවබෝධය සඳහා කටයුතු කරගන්න වාසනා ශක්තිය උදා වෙනවා කියන එක දේශනා කොට වදාළා. අන්න ඒ වාගේ දේශනාවට සඳහන් කරන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන අද මේ උතුම් ධර්මයකට සමන් දීමේ උතුම් භාග්‍ය සම්පත්තිය ඇති කරගත්තේ නම්බර 178 25 ගුණසේකර මාවත මත්තු මංගල වාගම යන පිපිලිෙහි පදිංචි ජී පෙරේරා මහත්මයා එච්.එම්. ප්‍රේමවතී මහත්මිය දූපතුන් හා යෙලිවරුන් මුණුපුරුමුනි පිරියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන් විසින් දායකත්වයේ දරාගෙන මේ ධර්ම දේශනාව පැවැත්වීමෙන් බලාපොරොත්තු වෙන අරමුණ වශයෙන් ඒ.ජී. පෙරේරා මහත්මයාගේ පරිලෝක සකත් මව්පිය දෙපළටද සොහිරන් දෙදෙනා වන ඒ සිරිසේන පෙරේරා මහතාට සහ ඒ සිරිසේන පෙරේරා මහතාටද බාපාට සහ පුංචි අම්මාට සොහොයිරියන්ගේ ස්වාමියා සොහොයිරියගේ ස්වාමියා වන දිනදා දිනදා දිනදා දිනදාන දිනාරච්චි මහතාට පින් අනුමෝදන් කිරීම සහ සජීවත්ව සිටින සොහොයිරාවන කේ අමරසේන පෙරේරා මහත්මයාට සහ සොහොයිරියවන කේ දුල්ලවති පෙරේරා මහත්මියට දීර්ඝායුෂ පැතීම පැතීම සහ එච්.එම්. හේමවති මහත්මියගේ පරිලෝක සපත් මව්පිය දෙපළටද සීයාවන එච්.එම්. අගෝස්තියන් අපුහාමි මහත්මාටද කෝ ඩී.ජේ. සිල්වා මහතා සහ වදිර ප්‍රියදර්ශන සිල්වා යන පිය පුතුන් දෙපළටද දෙල්ලගමගේ නිවුනිස් පෙරේරා මහත්මයා මහතා මදුරාවලගේ තෝමස් මදුරාවල මහතාට WM සියසේන ගුණවර්ධන මහතාට WM දෝසයින් දෝසපින් පෙරේරා මහත්මිය ඇතුළු සියලු පරලෝසපත් ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සහ මෙම පින්කමට නන් නැවරුවින් සහාය දැක්වූ සහ අද මේ පින්කමට සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ආශිර්වාද කරන අතර ඔවුන් නමින් මිය පරලෝකයේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද පින් අනුමෝදන් කිරීම සහ අපවත් වී වදාළ අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්දයන් වහන්සේටද තේනු කාලයේ චන්දවිමල මහා ස්වාමින්දයන් වහන්සේටද ගංගඩවිල සෝම ස්වාමින් වහන්සේටද වානදුරේ අරිය ධම්ම ස්වාමින් වහන්සේටද ඇතුළු සම්බුද්ධ ශාසනයේ අනුපමේය මෙහෙවරක් කළ අපවත් වී වදාළ සියලුම ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එනි අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සඵල බාපාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. අව නම් සඳහන් කරන පරලෝ සපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටද මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සැප ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරන අතර බෞද්ධ මධ්‍ය ජාලයේහි නිස්මාට්ටුවර පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටද නිරුක් නිරෝගී භාවයේ චිර දේවනීය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වීමට බලාපොරොත්තු වෙන සිටියේදී හදිසියෙම අභාවප්‍රාප්ත වූ ඇඩ්මින් ජෝන් වීර මහත්මයා පෝල් වීර මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම මහත්මාණන්ටද මේ උදාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන්ව සුගති සත ලැබෙමින් පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරන අතර මේ පින්කම සඳහා නන් ආයුරින් මේ උපකාර කරමින් සෑම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සැතිරිවරාගෙන ඒ ගුණසේකර මාවතේ පදිංචි ඒ කේජී පෙරේරා මහත්මයා සහ ප්‍රේමවතී මහත්මියටත් එම දූදරු පිරිසටත් ලේලිවරුන්ටත් මුණුපුරු මුනිපිරියන් ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදී සමදනාටත් අසල්වාසී සමටත් මේ අවස්ථාවට සහභාගී වූ සමදනාටම උදාාරතර පුණ්‍ය ශක්තියේ බලයෙන් රත්නත්‍රේ පිහිටෙන් දෙවියන්ගේ රකවරණයෙන් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද මෛත්‍රී පූර්වාංගා සින්වාද බලෙන් චතක් ශාන්තියක් සැනසෙල්ලක් උදා වේවා සියලු යහපත් සංකල්පනා මුදුන්පත් වේවා පාරමී ගුණ පිරින ජීවිත බවට පත් වේවා සතරස් වශයෙන් පාරමී පුරා ගන්න වාසනා ශක්තිය දීර්ඝායස නිරෝගී සම්පත් ලැබේවා ශාසනය පිහිට කරගෙන රත්නත්‍රයේ මුල් කරගෙන කර්මඵල විශ්වාසයෙන් සීල සමාධි ප්‍රඥා දාන සීල භාවනා ආමිෂ ප්‍රතිපatti සමත විපස්සනා ආදී උතුම් ගුණයන්ගෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සනසුන ලෝකෝත්තර තනසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න සෑම දිනාටම වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබී <clears throat> පාරමී පුරාගෙන අමතමන් පදන බෝධිඥානයන්ගෙන් සාන්ත නිවන් සුව ලබන්න මේ උතුම් කුසලය එකසේම හේතු වේවා වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. <clears throat> දෙවියන්ට පින් දෙමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං කත්තා ච බුම්මට්ටා දේවා නාග මහිති හිත්වා තිලං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු තං සදාති අද ධර්මානුශාසනාව පැවැත්වූ පොල්ගස්සෝවිත විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමීන් වහන්සේට අපි අපේ ගෞරවනීය කෘතවේදීත්වයේ පෙන්වා සිටිමු. දේශකයන්න් වහන්සේ සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරන්නට ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය චිරජීවනයේ ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මෙම ධර්ම දේශනාවට Tamanගේ සදැහැති දායකත්වය ලබා දුන්නේ අංක 170